දැයි එමනම් නැවතත් අපේ භාවනා දවසකට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි මුලින්ම සියලු දෙනාම දවසේ ආගමික කටයුතු ආරම්භ කිරීමට ආජීවට්ටමක සීලය සමාදන් වීම පිණිස নমස්කාරය කියනවා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 නැයි <coughs> ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සැලසුම් කරගත්ත පරිදි අටහමාර වෙනකොට අපිට වැඩ ආරම්භ කරන්න ශක්තිය ලැබුණා. දැන් අපි පළවෙනි අංකයේ වශයෙන් පිරිස සීලේ පිහිට වීම සිල් සමාදන් වීම සිද්ධ කරා. රැස්වි සිටින සියලු දෙනාගේම පහසුවක් දැන ගැනීමත් පිණිස අපි ඉදිරියට මේ කාලය කොහොම ගත කරමුද කියලා පොඩි එකඟතාවයකට එන එක හොඳයි කියලා මට හිතුණා. අපි මෙතන පටන් ඔක්කොමලා මේ එකම සාමූහික ඇඟීමේ පැයක පමණ පරියංග භාවනාවකට පෙළඹෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ පැයෙන් පස්සේ පැයකට නැත්නම් පැයකට සුළු කාලයක් වැඩි ධර්ම දේශනාවකටම එහෙමම අපි සම්බන්ධ වෙනවා. ඊට පස්සේ ඒ කියන්නේ අපි අටහමාරයි නවමාර වෙනවයි කියලා හිතමු පරියන්කේ හමාර වෙනකොට එතකොට නවමාර 10 වෙනකන් 10මාර වෙනකන් අපි ධර්ම දේශනාවකට සම්බන්ධ වෙනවා එතෙන් පටන් 11යි 11යි කාල විතර වෙනකන් අපිට උදේ වරුවේ ඒ ධර්ම සාකච්ඡාවකට ඒ ධර්ම දේශනාව මැදිහත් කරගෙන හෝ එහෙම නැත්නම් මේ පරියන්කේදී මතුවෙන භාවනා ප්‍රශ්න මතින් හෝ ධර්ම සාකච්ඡාට පෙළඹෙනවා. ඊට පස්සේ 12 මාර වෙනකන් මේ ස්වාමින් වහන්සේගේ දානි වළඳීම කටයුතුත් මේ ඇත්තන්ගේ සක්මන් භාවනා සහ ඒතේ පෙන් සංග්‍රහයකට සම්බන්ධ වීම සිදු වෙනවා. එතකොට 12 මාර ඉඳලා අපිට පුළුවන් වෙනවා නැවතත් ධර්ම සාකච්ඡාවකට සම්බන්ධ වෙන්න. ඒ ධර්ම සාකච්ඡාවේ කාලය ගන්නා ක්‍රමණයේ හැටියට ධර්ම සාකච්ඡා හැමාරේ අපේ දවසේ වැඩ පිළිවෙල හැමාර වීම කියන එකයි සටහන් වෙන්නේ. ඒක නිසා අපිට දැන් ඊගාව අංකයේ වශයෙන් මේ මං කියාපේ කවුරු පිළිගන්නවා නම් අපිට තියෙන පරියන්කයක් වශයෙන් පැයක් සම්බන්ධ වෙන්නයි. ඒකට යන්න ඉස්සෙල්ලා මම දැනගන්න කැමති පිටිසෙන් දැනට ඒ වගේ පරියන්ක භාවනාව සම්බන්ධ වෙලා නැතුව මුලින්ම පටන් ගන්න අයට දිය යුතු උපදේශ බලාපොරොත්තු වෙන කට්ටිය ඉන්නවද නැත්නම් අපිට මෙහෙමම කෙලින්ම පරියන්කයට යන්න පුළුවන්ද කියලා කවුරු හරි ඉන්නවනම් අපිට කෙටි වෙලාවක් ගන්න වෙනවා පරියන්කේ දෙන්න කොහොමද කියලා බලන්න ඉතින් මට තේරෙන්නේ එහෙම අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ කියලා ඒක නිසා මම කරුණාවෙන් මතක් කරනවා සියලු දෙනාටම තම තමන් ඉන්න තැන හොඳට ඉඩ පහසු සහිතව හරි පරි ගහින්නේ කියලා මොකද අපිට පැයක කාලයක් ගත කරන්න වෙනවා යම් ආකාරයකට කෙනෙකුට පිටත් වෙන්න සිද්ධ වුණොත් අනික් අයට බාධා නොවන තාලයකට කරදර නොවන විදියකට ඒ කටයුතු කිරීම තමයි වඩා ගැළපෙන්නේ මොකද විශාල පිරිසක් ඉන්නවා අපිට සුළු ඉද ප්‍රස්තාවයි තියෙන්නේ ඒක අපිට උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා අවශ්‍ය වෙනවා මේ කවුරු කවුරු කෙරෙහි නිස්සද්දව වැඩ කිරීම අනුන් කෙනාගේ විවේකයට සහ පිරිසුදුකමට ගෞරව කිරීම ඒව තියෙනකොට ඉතින් පිරිස වැඩි උනායි කියලා එච්චරම ලොකු බාධාවක් වෙන්නේ නැහැ. ඒක නිසා අපි එහෙමනම් පැයක පමණ කාලයක් පරියන්කේ ගත කරන්න බලාපොරොත්තු වෙමු. ඉන්සා කෙටි මතක් කිරීමක් වශයෙන් කරන්නේ අපි පරියන්කේට ගිහිල්ලා නැත්තම් මේ ඉඳ ගන්න ඉරියව්වට ඇවිල්ලා ඉස්සල්ලාම Taman හොඳට ඒ ඉරියව්වේ තැම්පත් වෙන්න ඕන. පట్టල වෙන්න ඕන. හොඳට වාඩි වෙලා ආසනයක හෝ කමක් නැහැ බද්ධ පරියන්කේ හෝ කමක් නැහැ අර්ධ පරියන්කේ හෝ ඉන්න ආසනේ හොඳට Taman දැන් ඉන්නේ මේ වැනි භාවනාවට පෙළඹිච්ච සත් පුරුෂ පිරිසක් එක්ක නිසා අපි ඒ සීළු කරා කෙරෙම විශ්වාසයෙන් අපිට සීළු දෙනාටම ඇස්වහ ගැනීමේ හැකියාව තියෙනවා මේකේ කවුරක්වත් එහෙම අනාරක්ෂිත බවක් හෝ වෙන ප්‍රශ්නයක් එන්නේ නැහැ ඒ ඇස් වහගත්තට පස්සේ Tamange ඉන්න ඉරියව්වට හිත යොදලා ඒ ඉරියව්ව සමබර භාවය. ඒ පැත්ත මේ පැත්ත සමබර භාවය. ඒ වාගේම ආරම්භයේදී හෝ අපි තද මස්පිඩු තද කරගෙන ඇස්පිල්ලන් තදින් වහගෙන බෙල්ල අඹරවගෙන එහෙම නැතුව ඒ වගේ නැතුව සම්පූර්ණ තරම් සහැල්ලු කරන්න ඕන. සහැල්ලු කළේ සහැල්ලු කරපු ඉරියව්වට හිත යොදලා මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවයි කියන තමන් එක්ක තමන් ඉන්න ලෑස්ති වෙනවා. නැත්නම් අපේ හිත කය ඇතුළට ගන්න. ඊයට යන්න දෙන්නෙත් නැහැ. ගියොත් එහෙම අපි දැනගන්නවා. හෙටට යන්න දෙනවත් නෙවෙයි. ඒකට මෙතෙන් දෙන්න ඕනේ නැහැ. ඒකට ඕන තැන කියලා කරන්න පුළුවන්. දැන් මෙතෙන් ආවට පස්සේ අපි උත්සාහ කරනවා හිත මෙතන මේ කයේ මාත් එක තියාගන්න. ඉතින් ඒකත් ලොකු දෙයක්. මෙතෙන් ගන්න පුළුවන් වුණත් එහෙම නොවුනොත් ඒ ඉඳගෙන ඉීමේ ඉරියව්වට හිත යෙදීම විනාඩි දෙක තුනක් වුණත් කරා කමන්නේ. යම්ම වෙලාවකට ඉන්න ඉරියව්වේ Tamanට පහසුවක්, ඉස්පාසුවක්, සැහැල්ලුවක් මතුනොත් පමණක් වෙන විදිහට කියනනම් හිත මේ කය කියන ඉඳගෙන ඉන්න ඉරියව්ව කියන පරිමාව ඇතුළට සීමා වුණොත් පමණක් සුළු වේලාවක් ඇතුළත විශාල ඉස්පාසුවක් සාන්තිවත් ගතියක් වැටෙනවා. එතකොට ඒ සාන්තිය තුල Tamanට උරුම අරමුණ විශේෂයෙන්ම අරමුණට සම්බන්ධ වෙන වායෝ පොට්ටබ්බ ධාතුව වැටෙන්නේ කයේ උඩ කොටසේ සමහර වේක හුස්ම ගැනීම වශයෙන් නාසිකාග්‍රේ උඩුතලයේ වශයෙන් සටහන් කරගන්නවා ප්‍රකෘත ප්‍රකට භාවය අනුව තමාරු උදරයේ පිම්බීම ඇකිලිම අනුව ප්‍රකට භාවය අනුව තේරුම් කරගන්න. ඒ දේ ප්‍රකට తত্ত্বය අනුව යන්න දෙනවා මිසක් යොමු කරවීමක් කරන්නේ හිතට ඉඩ දෙනවා. Taman කැමැති ඒ උඩුකයේ මේ හුලං ගනුදෙනුව හුස්ම ගනුදෙනුව අනුව Tamanට වැටහෙන ප්‍රකට ක්‍රියාවලියට හිත දාන්න. එතකොට අර ඉඳගෙන ඉන්න ඉරියව්ව මුළු කයෙම දැන් හිත උඩුකයට අරගෙන උඩුකයේ කෙනෙක් Tamanගේ ප්‍රකටතාවය අනුව නාසිකාග්‍රයේ උඩුතොලේ හිතලා ආනාපානී කියන ප්‍රමාණයට වැටේ. තව සමහර උදරයේ පිම්බීම හැකිලිම අනුභවනා කෙරෙයි. කොහොම කරත් මේ පීවරට ගියා නම් මේ ඇතුල් වීම සහ පිටවීම දෙක අතර වෙනස පිම්බීම සහ ඇකිලීම අතර වෙනස දැක ගන්න අපිට ආරාධනයක් ලැබෙනවා.